මාලාවේ අද අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ පංචස්කන්ධයේ ආස්වාදයේ ආදීනවේ සහ නිස්සාරණය කියන කරුණු පිළිබඳ සරල දේශනාව. බුදුරජාණන් වහන්සේ මේ එක එක ස්කන්ධයක ආස්වාදයේ වෙන්වෙන් වශයෙන් ප්‍රකාශ කළේ ඒ තෑම අවස්ථාවකදීම උන්වහන්සේ පෙන්වන්න කරලා තියෙන්නේ රූපේ තුලින් යම් කිසි සුඛයක් සෝමනක්ෂයක් ආස්වාදයක් ලැබෙනවා නම් ඒකයි රූපයෙන් ලැබෙන ආස්වාදේ ඒ වගේම වේදනාවෙන් සුඛයක් සෝමනස්යක් ආස්වාදයක් ලැබෙනවා නම් වේදනාවේ ආස්වාදය කියන්නේ ඒකයි. ওই විදිහට සංඥා සංකාර විඥාන. සෑම ස්කන්ධයකටම ඔය එකම විස්තරය තමයි බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. ඒ ඒ ස්කන්ධ තුළින් යම් කිසි සුඛයක් හෝ ආස්වාදයක් ලැබෙනවා නම් ඒක තමයි ඒ ස්කන්ධවල ආස්වාදයේ වශයෙන් දක්වන්නේ. එතකොට මේ ස්කන්ධයන්ගේ ආදීනවේ දක්වන විට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඒ සෑම ස්කන්ධයක්ම අනිත්‍යයි දුකයි විපරිණාම ධර්මයි. ඔය කර්ම තුන. යම් මේවා අනිත්‍යයි, මේවා දුක්, මේවා විපරිණාම ධර්ම. විපරිණාම කියන්නේ වෙනස් ස්වરૂපයකට පත්වන ධර්ම. අන්න ඒකයි මේ වේගයේ තියෙන ආදීනවේ. එක එක ස්කන්ධයකට පිළිබඳව එක එක ස්කන්ධයක් පිළිබඳව මේ කරුණු බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. සෑම ස්කන්ධයක් වෙනේම දක්වලා තියෙන එකම කරුණ. එතකොට මේ වගේ නිස්සරණේ සෑම ස්කන්ධයකටම දක්වා ඇති නිස්සරණ එකම දෙයක්. මේ එක එක ස්කන්ධයක් කෙරේ පවත්නා වූ චන්දරාගේ ප්‍රහාණය කිරීමක් සම්පූර්ණයෙන් අයින් කිරීමක් තියෙනවා නම් ඒක තමයි නිස්සරණ. එතකොට පංචස්කන්ධය කෙරේ යම් කිසි ඡන්දයක් කියන්නේ කැමැත්තක් රාගය කියන්නේ ඇලීමක්. ඡන්ද රාගයක් තියෙනවා නම් මේ ඡන්ද රාගය සම්පූර්ණයෙන් අයින් කිරීම ඒ ස්කන්ධයන්ගෙන් මිදීමක් වෙනවා. එතකොට පංචස්කන්ධයෙන් මිදීමට නම් ඒක පිළිබඳ තියෙන ඒ ඡන්ද රාගය අයින් වෙන්නට ඕන. එතකොට ආස්වාදේ ආදීනවේ නිස්සාරණය කියන එක බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් තමයි විස්තර කරලා තිබෙන්නේ. දැන් භූකේ තුලින් ආස්වාදයක් ලැබෙනවා කියනකොට බොහෝ දෙනෙක් කල්පනා කරන රූපේ තුලින්ම අපිට යම් කිසි සුඛයක් සෝමනස්යක් ගෙන දෙනවා කියලා. සතුටක් හරි ආස්වාදයක් හරි මොකක් හරි ගෙනත් දෙනවා කියලා. ඇත්ත වශයෙන්ම රූපයක් තුලින් කිසිම ආකාරයේ සතුටක්වත් සෝමනසක්වත් මොකක්වත් ගෙන දෙන්නේ නැහැ. ඒක ඇති වෙන්නේ Tamange සිත තුළ. සිතිනුයි අපි වේදනාව විඳින්නේ. එතකොට සුඛය සෝමනස්ය ආස්වාදයේ කියන එක සිතේ යෙදෙනා වූ නාම ධර්මයක් විඳින ස්වરૂපයක් ඒක වේදනා ස්කන්ධයට අධර්මයක් නමුත් ලෝක සත්‍යයට මේ රූපය සහ වේදනාව වෙන් කර ගන්නට බැරි වුණාට පසුව මෙතන නාමයක් සහ රූපයක් කියලා දෙකක් තියෙනවා කියලා දකින්නට අපෝසත් වුණාට පසුව එදින් රූපේ තුල ආස්වාදයක් තියෙනවා කියලා ග්‍රහණය කරනවා ඒකයි සාමාන්‍ය සිදුවන්නේ ඇත්තෙන්ම රූපයෙන් කිසිම ආස්වාදයක් ගෙන දෙන්නේ නැහැ. නමුත් රූපේ නිරන්තරයෙන්ම ආදීනව ගෙන දෙන දුක ලබා දෙනවා වෙනස් ස්වરૂපයට පත් කරන එක තියෙනවා අනිත්‍ය යන ආකාරය නිරන්තරයෙන්ම ඉබේම සිදුවෙන දෙයක්. අපි හිතුවත් නොහිතුවත් රූපේ නිරන්තරයෙන්ම අනිත්‍යයට යනවා වෙනස් වෙනස් ස්වરૂපයට පත් වෙනවා රූපය තුළින් નિરાයාසයෙන්ම විවිධාකාර දුක්ඛම් කටළු වලට අපි පත් කරනවා ඒක නිසා රූපය තුළින් දුක් ලැබෙනවා ඒ ගැන විස්තර කරන්නට අවශ්‍ය දෙයක් නෙවෙයි මොකද මේ ඇයට දන්න මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා රූපය තුළින් කොයිතරම්නම් දුක් අපට ලබා දෙනවද කියලා ඒතර රූපේ ආදීනවේ කියන ගැන කතා කරන්නට ඉතරම් දෙයක් නැහැ ඒක හොඳට පැහැදිලිව මේ ඇයට තේරෙන නිසා රූපේ ආස්වාදය ගැන කතා කරනකොට තේරුම් ගත යුත්තේ රූපය තුළ ඒකේම උපන් ගුණයක් වශයෙන් ඒක කියන්නේ නයිසර්ගික වශයෙන් උපන් කියන එකයි. එහෙම නයිසර්ගික ගුණයක් වශයෙන් රූපය තුළින්ම ඇතිවන ආස්වාදයක් නෑ. රූපය නිසා යම් යම් ස්පර්ශයන් ඇතිවීම තුළින් යම් කිසි සුඛයක් වින්දනයක් ලබන්නට පුළුවන්. ඒ සුඛය වින්දනය ලැබෙන්නේ ඒකාන්ත වශයෙන්ම නාම ස්කන්ධේ ක්‍රියාත්මක වීම තුළින් රූපේ ක්‍රියාත්මක වීම තුළින් නෙවෙයි. එතකොට මේ මෙයට මනෝපවිචාර ගැන කතා කරනකොට අපි කතා කළා කාය පොට්ටම්බේ නිසා ඒක සුඛ සෝමනසට්ඨානිය දෝමනසට්ඨානිය උපෙක්ඛට්ඨානියම් පොට්ටබ්බන් උපවිචරතිය ඒ කායට ලැබෙන ස්පර්ශය සොම්නස ගෙන දෙන ආකාරයෙන් සිටුවොත් සොම්නසක් ගෙන දෙනවා. ධම්නස ගෙන දෙන ආකාරයෙන් හිතුවොත් ධම්නසක් ගෙන දෙනවා. මදහත් වන ආකාරයෙන් සිටුවොත් මදහත් භාවයක් ගෙන දෙනවා. බොහෝ අවස්ථාවලදී මේක මේ විදිහටම තමයි ක්‍රියාත්මක කරන්නේ. කෙනෙකුට යම්කිසි ස්පර්ශයක් තුළින් සුඛයක් ලබා දෙන එකක්ම තවත් කෙනෙකුට ඒ ස්පර්ශයට ඉතා ස්පර්ශය කෙරේ ඉතා අමනාපයක් අමීරි භාවයක් ගැන දෙන්නටත් පුළුවන්. මොකද ඒකේ සිටේ තියෙන ස්වરૂපේ මතයි ඒක ක්‍රියාත්මක වන. ස්වාභාවික වශයෙන්ම රූපයක් තුලින් සුඛයක් සෝමනස්යක් ගෙන දීමේ හැකියාවක් රූපේද නැහැ. අපේ සිතින් උපාදාන කරන ආකාරයට අනුකූලව රූපේ නිසා යම්කිසි වේදනා ස්කන්ධයක් ජනිත වෙනකොට මෙන්න මේ වේදනා ස්කන්ධය තමයි සිතින් අල්ලන්නේ. ඒකට රූපේ නෙවෙයි අල්ලන්නේ රූපේ නිසා ජනිත වෙන වේදනාවයි සිතින් අල්ලන්නේ. මෙන්න මේ රූපේ කෙරෙහි තියෙන ඡන්දේ රාගේ අයින් කිරීමට නම් රූපේ තියෙන ආස්වාදයේ යථා තත්ත්වය තේරුම් ගන්න ඕනේ. මොකද මේ ආස්වාදයේ නිසා තමයි ඇලෙන්නේ. ආස්වාදේ නිසා තමයි මේවා උපාදාන කරන්නේ අල්ලාගෙන දඟලන්නේ. එතකොට නිස්සරණය කියන්නේ මේ අල්ලා ගැනීම උපාදානයේ සම්පූර්ණයෙන් අතහරින එකටයි. චන්දරාගය කියන වචන දෙකටම අපිට කියන්න පුළුවන් එක වචනයක් උපාදානය කියලා. එතකොට මේ උපාදාන රූපේ උපාදාන කරන්නේ රූපේ කෙරෙහි තියෙන ආස්වාදයෙන් මුලා වෙන එක නිසා ප්‍රධානම වශයෙන් ඒකයි. ඊට අමතරව මේ රූපය මමය කියලා හිතනවා මේක මගේ කියලා හිතනවා මේ රූපය මගේ ආත්මයක් කියලා හිතනවා මේ ආදී වැරදි දෘෂ්ටි තියෙනවා අපි රූපංච පජානාති කියන කාරණා විස්තර කරනකොට මේ ඇයට ඒව කරුණු ඉදිරිපත් කළා එතකොට ඒ කරුණු යථ පරිදි හරියට අවබෝධ වෙලා තියෙනවා නම් රූපේ ආත්මයක් නෙවෙයි මම මගේ දෙයක් නෙවෙයි හේතුන් නිසා රූප සමුදය ගැන කතා කරනකොට හේතු ප්‍රකාශ කරලා හේතුන් නිසා ඇති වෙන දෙයක් මේ රූපය කියන එක තමන්ට ඕන විදිහට ඇති වෙන දෙයක් නෙවෙයි. මේ හේතුන් නැති වෙන රූපේ නිරුද්ධ වෙනවා කියන එකක් පෙන්වන්න කළා. එතකොට රූපේ නිරුද්ධ වුණාට පස්සේ ආත්මයක් කියලා ගන්නට දෙයක් රූපේ තුල ඉතිරිවන්නේ නැහැ කියන කාරණාවත් දෙන්න. මේ අර කලින් රූපේ හා සම්බන්ධ කියපු කරුණු සෑම එකක්ම ඒ නිසා රූප නිස්සරණය ලබා ගැනීමට හේතු පාදක වෙනවා. ඒ වාගේ නිසි පරිදි අවබෝධයක් භාවනාව තුළින් පත්‍යස නිසා අත්දැකීමක් කියන කරුණ තුළින් රූපේ කෙරෙහි තියෙන චන්ද රාගය නැත්නම් උපාදානිය ගිලිය යන අපිට මේ රූපේ කෙරෙහි තියෙන චන්ද රාගය සිතින් බලෙන් අයින් කරන්නට පුළුවන් නමුත් తాවකාලිකයි ඒක. ස්ථිර වශයෙන්ම රූපේ තුලේ කෙරෙහි තියෙන චන්ද රාගය අයින් කරන්නට නම් විදර්ශනා භාවනාවෙන් ඉහළ ප්‍රතිඵල ලබන්නට ඕන. එතකොට අපි අයින් කරන්නේ ඉබේම අයින් වී යනවා. කියන රූපේ කෙරෙහි තියෙන උපාදානය අපි අයින් කරනවා නෙවෙයි අයින් වී යනවා ඉබේම. අන්න මේ ඉබේම අයින් වී යාම සිදු වන අවස්ථාවක තමයි අපිට රූපයෙන් මිදුණා කියලා කියන්නට පුළුවන් වන්නේ. රූපේ නිස්සරණය ලැබුවයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝක සත්‍ය රූපේ මමය මගේ කියලා හිතාන මොකට ආශා කරගෙන රූපේ ප්‍රාර්ථනා කරගෙන ඉතින් ඒක කොයිතරම් දුරට තදින් උපාදාගෙන කරගෙන කටයුතු කරනවාද කියන කරුණ මේ ඇයිට පැහැදිලි වෙන කරුණ පැහැදිලිව තේරුම් යන කරුණ. ඒක නිසා මේ රූපේ නිස්සාරය ලැබීමට නම් විදර්ශනා භාවනාව ඉහළම වශයෙන් දියුණු වෙන්නට ඕන. සෝවාන් වුණත් රූපේ කෙරෙහි නිස්සාරණය ලැබලා නැහැ. ඒ වගේම සකදාගාමී වුණත් අනාගාමී වුණත් රූපේ නිස්සරණය සම්පූර්ණයෙන් ලබන්නට බෑ. රූපේ නිස්සරණය සම්පූර්ණයෙන් ලබන්නට නම් රහත් වන්නට ඕන. ඒ රහත් වුණු පමණයි රූපයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වන්නේ රූප විමුක්ත කියලා එකට කියන්නේ. රූපෙන් නිදහස් වුණා කියලා. රූපයෙන් නිස්සරණය කියන්නේ නිදහස් වීම විමුක්ත භාවයටපත් වීම. එතකොට රූපේ ආස්වාදය ආදීනයක් නිස්සරණයක් කියන්නේ තාසුලියෙන් අපි මේ කරුණකීක විස්තර කළේ. මේවා දීර්ඝ වශයෙන් විස්තර කිරීම එතරම් අවශ්‍ය වන්නේ මොකද මේ මේ කරුණ පැහැදිලිව අවබෝධ වන නිසා. එතකොට වේදනාව. වේදනාවෙත් ආස්වාදයක් තියෙනවා ආදීනයක් තියෙනවා. වේදනාවේ ආස්වාදය තමයි මේ වේදනාව තුළින් සැපයක් සොම්නසක් යම් කිසි විඳින සාස සහගත ඒ කියන්නේ හිතට මිහිරක් ගෙන දාන ආකාරයේ විඳීමක් ඇති වෙනවා නම් ඒකයි වේදනාවෙන් ලැබෙන ආස්වාදය. ඒතකොට වේදනාවේ ආධිනවේ කියන්නේ වේදනාව අනිත්‍යයි වේදනාව වෙනස් වෙනවා ඒ වගේම වේදනාව දුකයි. ඔන්න ඒ කන්ද අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මා එතකොට වේදනාවේ නිස්සාරණය කියන්නේ වේදනාව කෙරෙහි තියෙන චන්දරාගය සම්පූර්ණයෙන් අයින් කිරීම. අයින් ගියා. වේදනාව කියන එක විඳීමයි. එතකොට මේ මේ ආයත වේදනාව ගැන කතා කරනකොට අපි ප්‍රකාශ කළා මේ විලෝකයේ ශක්තිය තමන්ගේ වේදනාවට ආශා කරන නිසා තමයි ඒ වේදනාව ගෙන දෙන බාහිර අරමුණු වලට ආශා කරන්නේ. වේදනාව කියන දෙන්නේ අර චක්කු සම්පස්සජා වේදනා ආදී වශයෙන් කතා කරනකොට ඇහැට රූපයක් වෙනවා රූප රූපේ පෙනීම නිසා යම් කිසි වේදනාවක් ගෙන දෙනවා කනට ශබ්දයක් ඇහෙනවා වේදනාවක් ගෙන දෙනවා නාසයට ගඳ සුවඳක් දිවට රසක් කයට ස්පර්ශයක් මනසට මොකක් හරි අරමුණක් අමුණාට පස්සේ ඉතින් ඒ තුලින් තමයි ඒ ස්පර්ශය තුලින් තමයි වේදනාව ගෙන දෙන්නේ වේදනා සමුදය ගැන කතා කරනකොට අපි මේවා පෙන්වමු කළා ඒ මේ ඇටේම මතකයි එතකොට ඒ වේදනාව ගෙන දෙන අරමුණු වලට ලෝක සත්‍ය ඇලෙන්නේ ඇත්තෙන්ම තමන්ගේ සිත තුළ තියෙන වේදනාවට ඇලෙන නිසා. බාහිර අරමුණු වලට නෙවෙයි මේ ඇරෙන්නේ. මේක සාමාන්‍ය ලෝක ජනතාවට තේරුම් ගන්නට බැරි කරුණක්. ඒක නිසා බාහිර අරමුණු උපාදාන කරනවා. බාහිර අරමුණු ලබා ගැනීමද කැමැත්ත ඇති වෙනවා. ඒවා කෙරෙහි ආශාව දැඳීම ඇති වෙනවා. තමන්ගේම වේදනාවේ කෙරෙහි ඇතිවන මේ දැඳීම හැර මෙතන වෙන දෙයක් නොවේ කියන කාරණාව තේරුම් යනවා නම් මේ වේදනාව ඇති වී නැති වී යන නාම ධර්මයක් කියන එකත් පැහැදිලිව වැටහි යනවා නම් වේදනාව උපාදාන කරන්නේත් නැහැ වේදනාව ගෙන දීමට උපස්සම්බක වූ විවිධ අරමුණු උපාදාන කරන්නට යන්නේ නැහැ. ඒක නිසා වේදනාවේ ආස්වාදය කියනකොට Taman තේරුම් ගන්නට ඕන මේ බාහිර අරමුණු නෙවෙයි අපි මේ ආස්වාද කරන්නේ වේදනාවයි ආස්වාද කරන්නේ. ඉතින් දුක් වේදනාවක් ආස්වාද කරන අවස්ථා තියෙනවා. මේ ඇයට අපි ඒවා කලින් කියලා දීලා තිබෙනවා. විශේෂයෙන්ම කාමක ක්‍රියාවන් නිරත වෙන විට සමහරු අපි ওই මනෝවිද්‍යාත්මක පොත්වල තියෙන කරුණු දැකලා තියෙනවා. බොහෝ හයියෙන් ගහනවා, මිරිකනවා, රසය බල දුක් වේදනා ගැන දෙන දේවල් කරනවා. නමුත් ඒවට ආශා කරනවා. නැත්නම් ඔය අධික බීමත් වෙලා විශාල දුකකට පත් වෙනවා. නමුත් ඒ දුක විඳින්නට උනත් ඒ බීමත්කමට ආශා කරනවා. මේ වාගේ දුක් වේදනා ගෙන දෙන දේවල් වලට ආශා කරන ස්වરૂපයක් තියෙනවා. මේ ධර්මයට අදාළ නූනත් මම කියන්නම් ගමේ ගොඩේ තියෙන සාමාන්‍යයෙන් විවහාර වෙන උපමාවක්. උපමාවක් නේ සාමාන්‍ය සැබෑ සිදුවේ. මන්තිය තමන්ගේ ස්වාම පුරුෂයා තමන්ට ගහලා ගහලා ගහලා යනවා මේම ගෑනු කෙනා හරියටම දුක් වෙනවා මේ ස්වාමීන් වහන්සේ මේ හුඟක් ඈත ගමනක් හරි ගිහිල්ලා ගෙදරට නෑවිත් මාසයක් දෙකක් ඉන්නකොට මේ ගෑනු කෙනා වංගෙඩියක් උඩ ඉල්ලලා ඒක පද්දලා Tamange ගල්නවලු මේ අර මිනිහා ගහන විදිහට ඇඟට ඇවිල්ලා මේ වංගෙඩිය වදින. මොකද මේ වේදනාව අත්විඳිනකොට මේ ගෑනු කෙනාට ඒකත් ආස්වාදයේගෙන දෙන කරු ඒකටත් අල්ලගෙන. ඒක නැතුව බෑ මෙයාට. ඒ විදිහට මේ වේදනාව දුක් වේදනාවට ආශා කරන අවස්ථාවේ නැතුව නෙවෙයි. එතකොට සුඛ වේදනාවට නම් කොහොමත් ආශා කරන බව මෙයයි දන්නවා. සුඛ වේදනාවට ආශා කරන නිසා දුක් වේදනාවට ගැටෙනවා. දුක් වේදනාවට ගැටෙන්නේ මොකද මේ සුඛය ලබන්නට කැමති දුක ලබන්නට කැමති නිසා. අනිත් එක දුක් වේදනාවට ආශා කරනවා ඒක නැති කර ගැනීමේ ආශාව. මට මේ දුක් වේදනා නැති කරගන්නට ඕනේ කියලා. ඔය කොයි ආකාරයෙන් හරි දුක් වේදනාවටත් ආසාවක් ඇති වෙනවා සුඛ වේදනාවට අනිවාර්යයෙන්ම ආසාවක් මිනිසුන්ගේ සිත තුළ සාමාන්‍ය පුරුෂජනයන්ගේ සිත තුළ ඇති වෙනවා. එතකොට උපේක්ෂා වේදනාව, මඳහත් වේදනාව. ඒකටත් ආශා කරනවා. මේ උපේක්ෂා වේදනාවේ ස්වરૂපේ තමයි සිතට සැපයක්වත් දුකක්වත් දෙන්නේ මඳහත්ව තබන්නේ. නමුත් දුකටපත් වූ පුද්ගලයාට සැපයක සැපයක් ලැබුණටත් වඩා ඒ දුක නැති වෙන මදහස්තාවේ ලැබුණත් ඒකත් ඇති කියලා ඒකට ආශා කරනවා. අද අපි වෙන ශාරීරික වශයෙන් සතුබල ලෙඩක් දුකක් ඇතිලා හරි මොන ආකාරයකින් හරි දුකක් ඉන්නවයි කියන්නේ. මේ දුක නැති වෙච්ච ගමන් සතුටක් Tamanට ලැබෙන්නේ උපේක්ෂාවක් ලැබෙන්නේ. නමුත් අර උපේක්ෂාව හරි ප්‍රමාණවත් වුට අර දුක යනවා සංසන්දනය කරලා බලනකොට ඒක නිසා උපේක්ෂා වේදනාවට ඇලුම් කරන අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව උපේක්ෂාවෙන් ලැබෙන ඉතා මිහිරි ආස්වාදයන් තියෙන විශේෂයෙන්ම ওই ධ්‍යාන වලින් යුතුව කටයුතු කරන එක ධ්‍යාන වලට සමවදී. හතරෙන් ධ්‍යාන උපේක්ෂා එකඟතාව තියෙන එක ඉතා මිහිරි තත්ත්වයක්. එතන සුඛයක්වත් ප්‍රීතියක්වත් නෑ. මොකද ප්‍රීතිය සුඛය දෙවෙනි තුන්වෙනි ධ්‍යාන වලදී නිරුද්ධ කර දාන නිසා හතරෙන් ධ්‍යානයේදී උපේක්ෂා තත්ත්වයක්. එයින් පස්සේ තියෙන අරූපාවචර ධ්‍යාන ඔක්කොගේම උපේක්ෂා සත්‍යය තියෙන. මේ ඔක්කොම උපේක්ෂා වේදනාවේ එක්තරා කොටස් ඒ කියන්නේ විවිධ විවිධ විවිධ ආකාරයේ උපේක්ෂා ඇති වෙනවා. ඉතින් මේ ධමන උපේක්ෂාවට බොහෝ කෙනෙක් ආශා කරනවා. ඒකට කෙනෙක් බැඳෙනවා. ඉතින් මේ විදිහට උපේක්ෂා වේදනාවටත් ආශාවක් කෙනෙකුගේ සිත තුළ ඇති වෙනවා. මේ වේදනාවේ ස්වરૂපයේ මෙහෙට වේදනා ස්කන්ධය ගැන කතා කරනකොට කියව මොනවද හේතුන් නිසා හටගත්තා හේතුන් නැති වෙනකොට නැති වුණා අනිත්‍යයට ගියා නිරුද්ධ වී ගියයි කියලා. එතකොට මේ හේතුන් නිසා හටගන්නා වේදනාව මම හෝ මගේ කියලා ගන්නවා නම් ඒක මෝඩකමක්. ඒක උපාදාන කරනවා නම් ඒකත් මෝඩකමක්. එතකොට වේදනාව ඇති වෙච්ච ගමන් නැති වුණාට පස්සේ ඒක ගන්නට කිසි දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. එතකොට මේ කිසි දෙයක් ඉතිරි වෙන්නේ නැති ඒ ස්වභාවයට ඇති නැති යන එකක් උපාදාන කරන එකක් හරිම මොඩ වැඩක්. ඉතින් මේවා නොදන්නා ලෝක සත්‍යය වේදනාවත් උපාදාන කරනවා. වේදනාවේ ආදීනය අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං කියලායි බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක අනිත්‍යයි. වෙනස් ස්වરૂපයකටපත් වෙනවා. දුක වේදනාව හැම වෙලාවෙම පවතින්නේ ඒකත් විවිධ මට්ටම් වලටපත් වෙනවා. ඒකම සින්දුවක් හරි මොකක් හරි අහලා සින්න සුඛ වේදනාවක් විඳිනා ඉන්නයි කියලා විනාඩි 5ක් ආනයි කියලා මේ විනාඩි 5 තුළම උනත් ඇති වෙන සුඛ වේදනාව පවා එක විදිහටම පවතින්නේ අඩු වෙනවා වැඩි වෙනවා නැති වෙනවා ඒක වෙනස් වෙන ස්වරූපකපත් වෙනවා ඊට පස්සේ ඒ શબ્දේ නැති ගමන් ඒ වේදනාව සාන්ත වෙන්නේ නැති කියලා යනවා මම අදහස් භාවයට සිටපත් වෙනවා නැත්නම් ඒ වේදේ ඒ ආසාදයෙන් දෙදී හිටපු සින්දු අහන වෙලාවට යම් එක එක පාට නතර වුණා හරි වෙන එකක් දැම්ම හරි වාගේ වුණොත් එහෙම දුම්නස වේදනාව පවාගෙන දෙන්නට පුළුවන්. මේ සුඛ වේදනාවේ වෙනස් ස්වરૂපයකටපත් වෙනවා. ඒක උපේක්ෂා බවටපත් වෙනවා. නැත්නම් දුක්ඛ බවටපත් වෙනවා. නැත්නම් උපේක්ෂා වේදනාවේම නික සුඛ වේදනාවේම තියෙන විවිධ මට්ටම් වලට පරිවර්තනය වෙනවා. ඒකයි විපරිණාමයටපත් වෙනවා. ඒ කියන්නේ ස්ථාවර ධම්ම නෙවෙයි වෙනස් ස්වરૂපයකටපත් වෙන ධම්ම. එතකොට මේ වේදනාව දුකක්. සුඛ වේදනාව දුකක් කියලා දකින්නේ. ඒ වගේම දුක් වේදනාව දුක බව මේ දන්නොත් උපේක්ෂා වේදනාව තුළින් දුක ලබා දෙනවා. දුක් වේදනාවෙන් නිසාම ඒකට ඇලීම නිසා සංසාර දුක ලබා දෙන ආකාරය ගැන පමණක්වත් කරුණ අවබෝධ කරගන්න. සුඛ වේදනාව ඇති කර දෙන හේතුන් නිසා මේ සුඛ වේදනාව ඇති වෙනවා. ඒ හේතුන් හොයා ගැනීමත් දුකක්. එතකොට හේතුන් නැති වෙනකොට සුඛ වේදනාවට කොච්චර ආශා කළත් නැති වී යනවා. මේ සුඛ වේදනාව විපරිණාමයට පස්සන එකක් දුරක්. දැන් මේ සැපයක් විඳලා ඉන්න වෙලාවට ඒකට බාධාවක් පැමිණෙන කවර ආකාරයෙන් හරි සුඛ වේදනාවක් නැති යනකොටම දුකක් හිතට දැනෙනවා. ඒ සියුම් වශයෙන් හරි දුක් වේදනාවක් දැනිට වෙන්න පුළුවන්. ඒක නිසා ඒ සුඛ වේදනාවක් දුකක් වශයෙන් දකින්නටයි කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ සුඛ වේදනා දුක්ඛෝ දක්වපා කියන පෙන්වීම කරන්නේ. ඒක නිසා වේදනාව අනිත්‍යයි දුකයි විපරිණාම ධර්මයි කියලා අවබෝධ කරගන්න. වේදනාව කෙරෙහි තියෙන සඳරාගේ නැත්තටම නැති කර ගැනීම තමයි වේදනාවේ නිස්සරණය ඒවත් වේදනාවේ විමුක්තිය වන්නේ. එතකොට වේදනාව කෙරෙහි සම්පූර්ණයෙන් නිදහස් වන්නට රහත් වෙනකම්ම බෑ. සෝවාන් සකදාගාමි අනාගාමි මේ මාර්ගඵල ලැබපු ඔක්කොම සුඛ වේදනාව ආස්වාදයෙන් හැබැයි අර පුත්තජන භූමියේ සිටින අය වාගේ නෙවෙයි යම් යම් නම් සියුම් භාවයන් තිබෙනවා. ඒ අර පුත්තජන ලෝකේශන සත්‍යෝ කියන්නේ හඩු විදියට අල්ලනවා වගේ අල්ලන්න නොවෙන්න අල්ලනවා නොවන්නට පුළුවන් නමුත් මේ අය සෑම කෙනෙක්ම රහත් වූ සෑම කෙනෙක්ම මේ වේදනාව උපාදාන කරනවා ඒ නිසා උපාදානයේ සම්පූර්ණයෙන් අයින් කර ගන්නට නම් වේදනාවේ ස්වરૂපයේ තේරුම් ගන්න ඕන ඒකේ තියෙන නිස්සරු භාවයේ තේරුම් ගන්න ඕන නිසරු භාවය කියන්නේ මේ අල්ලගෙන දඟලන්නේ මොහොම ලොකු දෙයක් කියලා හිතාගෙන මේ ඇති වෙලා නැති වී යන සියුම් දැනීම් මාත්‍රයක් නිදීම් මාත්‍රයක් නාම මාත්‍රයක් මේ දැනෙන මේ නාමය නැත්නම් මේ දැනෙන මේ මේ නිදීම් මාත්‍රේ ඇති වෙච්ච ගමන් නැති නා තමන්ගේ වේදනාවකුත් නෙවෙයි තමන් නිදිනවත් නෙවෙයි හේතු නිසා ඇතිලා හේතුන් නැතිව නැතිලා නැති මේ වේදනා මාත්‍රේ ඇති වුණත් මොකෝ නැති වුණත් මොකෝ ඇති වුණාට ඉදින්නෙත් සමානයි නැති වුණාට නැති වෙන්නෙත් සමානයි ඉතින් මේ හරි අවබෝධය ඇති වෙනවා නම් වේදනාව පිළිබඳව තිබෙනා වූ ඒ හරි අවබෝධය නිසා වේදනාව කෙරෙහි තියෙන උපාදානය අයින් කරන්නත් පුළුවන්. ඊට අමතර වේදනාවේ කෙරෙහි පවත්නා මේ උපාදාන නිසා සංසාරේ පුරා දුක විඳ විඳා දුක විඳ විඳා ආපු ආකාරයේ තේරුම් අරගෙන ඒකෙන් ඒක නිසා සිදු දුක්ඛ සමුදය සත්‍යයේ ප්‍රභවය මනවින් අවබෝධ කරගන්නට ඕනේ. මෙතන මේ සංකර දුක්ඛ සමුදය සත්‍යය තියෙන්නේ අපි මේ සංසාර දුකට ඇත්තට දමන දෙයක් මේ ක්‍රියාත්මක වන්නේ. සර්පයිසපයි කියලා හිතා කරන මෝඩකමට දඟලන්නේ කියන අවබෝධය ඇතිවන්නට. එන්න මේ අවබෝධය ඇති වෙනකොට මෙතෙක්කල් රැවටිලා හිටියා මෙතෙක්කල් මුලා වුණා මෙතෙක්කල් මේ සංසාර දුකට අපි බැස්සා මේ කරුණ නොදස්කම නිසා මේ වේදනාවට ජීවිය යුතුයි කියලා Tamanට තේරෙනවා. මේ වේදනාව අත්හළ යුතුයි කියලා Tamanට තේරෙනවා. වේදනාව කෙරෙහි සම්පූර්ණයෙන් කලකිරිය යුතුයි කියලා Tamanට තේරෙනවා. මේ වේදනාව විතරක් නෙවෙයි මේ පංචස්කන්ධ ධර්මයම නැත්තටම නැති තැනක් තියෙනවා නම් එතන පමණයි සුවයක් තියෙන්නේ නැත්නම් එතන පමණයි දුකේ කෙලවරක් තියෙන්නේ සුඛය සුවය කියන වචනයට වඩා වඩා නිවැරදි එකයි එතන තමයි දුකේ කෙලවරක් තියෙන්නේ කියන කාරණාව තේරෙනවා. මෙන්න මේවා තේරෙන විට තමයි මේවා සම්පූර්ණයෙන්ම වේදනා ස්කන්ධය කෙරේ පවත්නා වූ ඒ ඡන්දේ රාගේ නැත්නම් උපාදානයේ සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන්. මේවා පොත්වලින් කියුවට නැත්නම් මේ ධර්ම දේශනා කියුවට කවදාවත් කරන්නට ප්‍රායෝගික වශයෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. తాවකාලික වශයෙන් මේ කරුණ අවබෝධ වුණාට පස්සේ ආ මේ වන්දන්න ඕනේ නැහැ කියලා පැත්තකට ඉඳන් අයින් කරලා ඉන්නද පුළුවන්. නමුත් ඒක తాවකාලිකයි නැවත නැවතත් ඒ සුඛ වේදනාවට මැලෙන්න පටන් ගන්නවා. වේදනාව උපාදාන කරන එක සිත තුළ ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. ඒක සම්පූර්ණයෙන් සිදුවන්නේ සහත් වුණාට පසුව පමණයි ඒ ඥානයේ. ඒ නිසා යම්කිසි මාර්ගයක් තියෙනවා නම් පහත් වෙන්නට ඒ රහත් වෙන එක්ම තිබෙන මාර්ගය තමයි මේ වේදනාව නිරුද්ධ කිරීමේ වේදනාව කෙරෙහි තියෙන උපාදානය නිරුද්ධ කිරීමේ මාර්ගය. ඒකයි වේදනා නිස්සන්නගාමිනී මාර්ගය කියන්නේ. ඒක ආගස්ඨාංග මාර්ගය. එතකොට ඒ ආකාරයෙන් වේදනාවේ ආස්වාදේ ආදීනේ සහ නිස්සරණේ තේරුම් ගන්න. දැන් අනික් කරුණ මේ ඇයිද නොකියවත් ওই අනුසාරයෙන් තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තියෙන්න ඕනේ. සංඥාවේ ආස්වාදේ මොකද්ද? ඒකේ ආදීනේ මොකද්ද? ඒකේ නිස්සාරණේ මොකද්ද? ඒ වගේම අනිත්‍ය ස්කන්ධ වල සංස්කාර විඥාන. ඒවේ ආස්වාදේ ආදීනේ නිස්සාරණේ කොහොමද කියලා මේ ඇයිතම දැන් පහසෙන් තේරුම් ගන්න ඕනේ විස්තර නොකර. සංඥාව කියන එක මේ ඇයි දන්නවා හඳුනා ගන්නවා කියන එකයි සංඥාව තුළින් යම් කිසි සුඛයක් සෝමනස්යක් ගෙන දෙනවා නම් යම් කිසි අස්සසීසහගත ස්වභාවයක් සාත ස්වභාවයක් ලබා දෙනවා නම් ඒකයි සංඥාවේ අස්වා සංඥාවේ අනිත්‍ය භාවය විපරිණාමයට යන ස්වરૂපේ සහ දුක්ඛ ස්වરૂපේ තමයි සංඥාවේ ආදීනය සංඥාව කෙරෙහි තියෙන ඇලීම බැඳීම නැත්නම් චන්දරාගය උපාදානයි සම්පූර්ණයෙන් නැත්තටම නැති කිරීම තමයි සංඥාවේ නිස්සරණය කියලා දක්වන්නේ. එතකොට සංඥාවෙන් යම්කිසි ආස්වාදයක් ලැබෙනවා. මේ සංඥාව නැත්තම් ආස්වාදයක් ලබන්නට බෑ. අපි හිතමු ගෑනු කෙනෙක්, ගිහින් කෙනෙක්, හරි පිරිමි කෙනෙක්, ගෑනු කෙනෙක් හරි දැකලා යම්කිසි ආස්වාදයක් ලබනවා කියලා. එදිනෙදා ජීවිතයේ මේවා සාමාන්‍ය සිදුවන දේවල්. එතකොට මේ ආස්වාදයේ ලැබෙන යමක් තමන්ගේ සිත තුළින් මුලාවන සංඥාවක් ඇති වූ නිසා සංඥාවේ මුලා වූ නිසා මෙතන ගැහැණියක් ඉන්නවා මෙතන පිරිමියෙක් ඉන්නවා කියන මුලාවටපත් වෙනවා මේ තියෙන සත්‍ය නියම සත්‍ය දකින්නට බෑ දැන් අර ආනන්ද හාමුදුරුවෝයි මංගීෂ ස්වාමීන් වහන්සේ පාරේ වඩිනකොට ඉතා ලස්සන කාන්තාවක් දැකලා මංගීෂ ස්වාමීන් වහන්සේ කියන ආනන්ද හාමුදුරන්ට රාගීන පරිදයි හාමි මගේ රාගයෙන් සිත මගේ සිත රාගයෙන් දැවෙනවා ස්වාමීන් වහන්සේ මට පිහිටක් වන්නේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ධාතු ගොඩක් වශයෙන් දකින්නේ කියලා. යම් කිසි කෙනෙකුට මේ ඔක්කොම ධාතු ගොඩක් වශයෙන් පේනවා නම් ඉරිමියේ දැක්කක් ධාතු ගොඩක්, ගෙනන්නේ දැක්කක් ධාතු ගොඩක්. මේ මිනී කපන CD VCD එක දැක්කනම් දකින්නේ නැති. ගැහණියක් කපලා ඒකේ හැමයින් කළාට පස්සේ මිනිහෙක් කපලා ඒකේ හැමයින් කළාට පස්සේ ඇතුළේ තියෙන ඒ කිසිම වෙනසක් නැති ආකාරයෙන්ම එකම ආකාරයේ පිළිකුල්ලු දුක දමනු අපවිත්‍රෝ බලන්නට ප්‍රියජනක වූ දුක්ඛ ජනක දේවල් අර මදු පිට හැමේ තියෙන සියුම් ස්වરૂපේ නිසා ඔක්කොම ලබයි. මේ මදු පිට හැමේ තියෙන සියුම් ගතිය සම්පූර්ණයෙන්ම අපිට ඇසිඩ් පාරක් හරි මොකක් හරි ඇසිඩ් හරි මොනවා හරි අපේ රසායනික ද්‍රව්‍යයක් බෙදලා පිච්චිලා ගියා නැත්නම් ගින්දරට පිච්චිලා ගියා මොකක් හරි උනන් කිය. නැත්නම් ඔය ඔය මදු පිට තියෙන හැමතෙම අපිට ඉතක් පාටක් ගෑවා කියලා සද්ද කළු පාට හරි මොනවා හරි කැත පාටක් එතකොට අර ආස්වාද කරන එක ලස්සනයි කියන එක සම්පූර්ණයෙන් නැතර වෙන්නේ. අත පිටාම ගැලෙවුව නම් එහෙම තනි ක්‍රම නිකන් රොදු පාටට උරු නිකන් සීනි ගඳ කන අපවිත්‍ර දෙයක් තමයි මුළු ශරීරේ පුරාම තියෙන්නේ. ඉතින් මේක සංඥාව නිසා ඔහු හරි ඇය මුලාවටපත් වෙනවා. මුලාවටපත් වුණාට පස්සේ ආස්වාද කරනවා. මේ ලෝකයේ පණ ඇති පණ නැති ඔක්කොම දේවල් වල සත්‍යය ඔන්න ඕකයි. යම් කිසි දෙයක් ආස්වාද කරනවා නම් ඒ ආස්වාද කරන්නේ සංඥාවේ තියෙන සිදු සංඥාව තුනේ සිදු කරන මුලාව නිසා. මේකට කියන්නේ සංඥා විපල්ලාසය. මේ සංඥාවෙන් මුලාවන සංඥාවේ තියෙන විපරීත ස්වરૂපේ නිසා ලෝක සත්‍ය පුද්ගලයා සංඥාවටත් ආශා කරනවා සංඥාව තුළින් ආස්වාදයක් ලබනවා කියලා බුදුහාමුදුරේ මිනිසා ප්‍රකාශ කොට වදාරලා තිබෙනවා. ඇත්තෙන්ම සංඥාව තුළින් ආස්වාදයක් ලැබෙන්නේ පුත්තජන භූමියේ හෝ අසෛක්ෂ භාවයට පත් වූ ආයත පමණයි විතරයි. රහත් වෙච්ච කෙනෙකුට සංඥාව තුළින් කිසිම වේදනාවක් සුඛාස්වාදයක් ගෙන දෙන්නේ දන්නවා සංඥාවේ තියෙන මුලාව. තමන්ගේ හිත තුළින් ඇති කරගන්නා ප්‍රවෘත්තිමක් නිසා හිතින්ම සුඛ වේදනාවක් ඇති කරන ඒ වේදනාව සිතින්ම අල්ලගෙන දඟලනවා සිත සිත තුළම ක්‍රියාත්මක වෙනවා. සිත සිතම අල්ලගෙන දඟලනවා. නාම ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් කර මෙතන වෙන මොකක්වත් නැහැ. මූණකම තිබෙන තාක්කල් අවිද්‍යාව නිරුද්ධ නොකළා නොකරන තාක්කල් මේ මුලාව තේරුම් ගන්නට පහසු නොවේ. ඒක නිසා ලෝකයා මුලාවන එක ස්වභාවිකයි. මේ විදිහට මේ සංඥාවේ යම් කිසි ආස්වාදයක් ලැබෙනවා. ලක්ෂණයි ලක්ෂණයි කියන සංඥාව ඇති කරගත්තාට පස්සේ ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා. මේ ඊයේ ආපු කට්ටියක් මට කියනවා මේ මේ අය වගේම ආපු අය ඉස්සර අපි ජෝතිපාලගේ සින්දු ආහා හොරියට සතුටු වුණා දැන් ස්වාමීන් වහන්සේ මෙව ආහනකොට මට හිතෙනවා අනේ අපි කොච්චර මෝඩයෝද මේවට රැවටුනේ මොන චරාවත් අල්ලගෙන සිටියේ කියලා ඒ අයම මට මේ කියන. කලින් ඒ ආස්වාදයක් ගෙන දුන්නු ඒවා හොඳයි හොඳයි කියලා සංඥාවෙන් බැඳුණු ශබ්ද ඒ සින්දු වැනි දේවල් අද දකින්නේ වෙන සංඥාවකින් ඒක නිසා ඒ ඇයට එදා ආස්වාදයක් ගෙන දුන්නාට අද ඒවා තුලින් කිසිම ආස්වාදයක් ගෙන දෙන්නේ නැහැ ඒක නිසා සංඥාවෙන් ඒ ඒ ඒ ඒ ශබ්ද පිළිබඳ ඇති වෙන සංඥාව තුලින් ඒ ඇයට ආස්වාදයක් ගෙන දෙන්නේ නැහැ ඔකෝස්සන් කලින් ආස්වාදයක් ගෙන දුන ශබ්ද සංඥාව දැන් ඒ ඇයට ආස්වාදයක් ගෙන දෙන්නේ මේකෙන් තේරුම් ගත යුතු කාරණා මොකද්ද? ශබ්දයේ තුලින් ආස්වාදයක් ශබ්ද සංඥාව තුලින් ආස්වාදයක් ගෙන දෙනවා කියුවට ශබ්දයක නෙවෙයි මේ වගේම තමයි රූප සංඥා තුලින් ආස්වාදයක් ගෙන දෙනවා කියුවට සත්‍ය ඒක නෙවෙයි. යථා ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ආදී සෑම අරමුණු පිළිබඳව ඇති වෙන සංඥා තුළින් ආස්වාදයක් ගෙන දෙනවා කියුවට සත්‍ය වශයෙන්ම සිදුවන ක්‍රියාදාමයක නෙවෙයි. ඒක නිසා සංඥාවේ ආස්වාදයේ ඇතිවන්නේ කොයි ආකාරයෙන්ද කියන කරුණ තේරුම් ගියාට පසු තමන්ගේ අවිද්‍යාව තිබෙන තාක්කල් මේ ආකාරයෙන් සංඥාවන් ආස්වාද කරනවා මේ අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ කිසිම සංඥාවක් ආස්වාද කරන්නේ මේකෙන් පැහැදිලිවම තේරෙනවා සංඥාව තුලම යම් කිසි ආස්වාදයක් ගෙන දීමේ කිසිම හැකියාවක් එහි ගැඹුර නැති බව සංඥාවේ ආදීනේ තමයි නැති වුණා පැවතුණා නැති වුණා අනිත්‍යයි නිරුද්ධයි වෙනස් වෙන ස්වરૂප වලට පරිවර්තනය වෙනවා ඒ වගේම සංඥා දුක. මේ සංඥාවෙන් මුලා වෙච්ච නිසා තමයි ලෝකේ දුක් ඔක්කොම විඳින්න සිදුවන්නේ. මම කියන සංඥාවෙන් මුලා වෙච්ච නිසා ඉපදී ඉපදී මැරි මැරි යනවා සම්මානේ තිබෙන තාක්කත්. එතන ගැහැණු මිනිස්සු ඉන්නවා කියන සංඥාව තිබෙන තාක්කල් ඒවට ආශ්‍රවද කල්ලාගෙන ඉතින් සංසාරේ දික්කස්සලන්නේ. මේ විදිහට යම්තාක් ලෝකයේ දේවල් පිළිබඳ වැරදි සංඥා වලින් මුලාවට පත් වනවට පසුව ප්‍රදුකම අත්දකින්නට සිදු වෙනවා සංඥාවේ තියෙන පරපතලම ආදීන වෙන එක. සංඥාවේ ස්වરૂපේ බුදුහාමුදුරේ ඒක නිසා කරන්නේ ප්‍රකාශ කරන්නේ මරීචි කූපමා කියලා මිරිගුවක් වගේ තවටලා මුලා කරන දුකට ඇදලා දානවා. මිදුඟක් වගේ රවටනවා මුලා කරනවා මේ රැවටීම මේ මුලාව නිසා ලෝක සත්‍යය සංසාර දුකට වැටෙනවා මෙන්න මේක හරියට තේරුම් ගන්න එතකොට තමයි සංඥාවේ ආදීනවය දැක්කා වෙන්නේ සංඥාව කෙරෙහි පවත්නා වූ නිස්සරණේ හේවත් චන්දරාගේ උපාදානයේ සම්පූර්ණයෙන් අයින් කර ගන්නට නම් සංඥාවේ තියෙන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාදාමයේ තේරුම් ගන්නට ඕන. සංඥාව නිසා තමාගේ සිත තුළ දුකක් පහළ වන ආකාරය තේරුම් ගන්න. මේක මේ ඇයි කීවට තේරෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට සංඥා නිරෝධයේ ප්‍රසිද්ධපත් කරගෙන සිටින්නට පුළුවන්කම තිබෙනවා නම් ඒ සංඥා නිරෝධයේ අවස්ථාවේදී යම් කිසි සංඥාවක් තමාගේ සිත තුළට ඇති වෙනකොට අර සංඥා නිරෝධ අවස්ථාවේ පැවති ඒ ශාන්ත ප්‍රනීත නිවිගිය සැනසීම නැතිලා සිත ඕලාරික වෙලා රළු වෙලා බර වෙලා යම් කිසි අ නොවිඳින දුකකට සිතපත් වෙනවා. නොවිඳින දුක කියන්නේ අවේදිත දුකකටපත් වෙනවා. ඒක කියන්නේ මේ කායික වශයෙන් විඳින්නේ නැහැ නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වශයෙන් මේ දුක විඳිනව නෙවෙයි. නමුත් මනසට තේරෙනවා යම් කිසි දුකකට සිත පත්වනවා කියලා. ඒකයි අවේදීත කියන වචනේ පාවිච්චි කරේ නිවැරදි නෙවෙයි ඒ වචන. එතකොට මේ ආකාරයෙන් සංඥාව තුළින් සිදුවන යථා තත්ත්වයේ තේරෙනකොට ඇත්තම සංඥාව මහා දුකක් ගෙන දෙන දෙයක්. දුකට ඇද දමන දුක්ඛ සමුදය සත්‍යයක්. මේ සංඥාවෙන් මුලාවන ආකාර රාශියක් තිබෙනවා මේ සෑම මුලාවකම අයින් කරන්නට නම් සංඥාවේ යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ. අර කලින් කියපු සංඥාව කියන්නේ මොකද්ද? සංඥාව ඇති වෙන්නේ කොහොමද? සංඥාවේ ස්වરૂපය මොකද්ද? ඒවා අනිත්‍ය දුක්ඛ විපරිණාම ආදී කරුණු පැහැදිලි අවබෝධ වෙනකොට සංඥා නිරුද්ධ කරන්නට පුළුවන්කම ලැබෙනවා. මේ උපරිම වශයෙන් සංඥා නිරෝධය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ රහත් වුණාට පසුව පමණයි එයින් පහළ පහළ අවස්ථාවලදී සංඥාව නිරුද්ධ කරන්නට පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ මේ සංඥාව කෙරෙහි තියෙන උපාදානය නැත්තම් චන්දරාගය සම්පූර්ණයෙන් නැති කරලා සංඥාව කෙරෙන් නිදහස් වුණාය සංඥාවේ නිස්සරණය ලැබුවයි කියලා. සංඥාවේ නිස්සරණය ලැබෙන්නේ රහත් වුණාට පසුව පමණයි. නැත්තම් ওই සංඥාවේදී තනිරෝධයට සිතපත් කරගෙන ඉන්න අවස්ථාවලදී නැත්තම් අසඤ්ඤතලේ වාගේ ඉන්න කාල පරිච්ඡේදය තුළදී නැත්තම් සිහි නැති කරලා තද නින්දට වැටලා වාගේ සිටින අවස්ථාවලදී කිසිම සංඥාවක් නැහැ. නමුත් එහෙම වුණාට ඒ සංඥාවෙන් නිදහස් වෙලා සංඥාවේ නිස්සරණය ලැබුවයි නෙවෙයි. එතකොට රහත් වුණාට පසුව පමණයි සංඥාවේ නිස්සරණයක් ලැබෙන්නේ. සංස්කාර සංස්කාරයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය. කොටස් තුනක් එතනක් තිබෙන්නේ. එතකොට සංස්කාර කියන්නේ මෙතන ඇත්ත වශයෙන්ම සිතවිලි ධර්ම රූප සංචේතන ආදියයි. මේවෙන් ආස්වාදයක් ලැබෙනවා. අපි රූපයක් ගැන හිතලා රාගය ගැන දෙන ආකාරයෙන් සිතවිලි හිතනකොට ඉතින් ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා. කොහොඳයි ලස්සනයි ඒකම තම කලින් විදපු රාගයක් ගැන සිතලා හරි අපි හිතනවා හැඩපෙන රූපයක් ගැන හිත හිතා සතුට වෙන්න පුළුවන් කෙනෙකුට. ඒ සතුට වෙනකොට තමන්ගේ සිත තුළ සිටිවිලි ධර්ම සමූහයක් බලනවා. දැන් දකින්නේ නැහැ. ඉස්සර දැකපු රූපයක් විය හැකියි. ඒ ඉස්සර දැකපු රූපය ගැන වුණා දැන් සිටිවිලි ධර්ම පහළ වෙනවා. රූප සංචේතනා පහළ වෙනවා. මේ රූප සංචේතනා පහළ වෙනකොට තමන්ට යම්කිසි සුඛයක් ආස්වාදයක් ලැබෙනවා. ඒක නිසා ඒකට ඇලෙනවා. ඒක නිසා එවැනිම සංස්කාර තව තවත් උපදවා ගන්නට උත්සාහ ගන්නවා. ඒකයි සිදුවන ක්‍රියාදාමය. මේ විදිහට විවිධ සංස්කාර ධර්ම තුළින් යම් කිසි ආස්වාදයක් ලැබෙනවා. ඒකයි සංස්කාර ස්කන්ධයෙන් ලැබෙන ආස්වාදය කියන්නේ. මේ ආස්වාදය කියන්නේ සංස්කාර ස්කන්ධයයි වේදනා ස්කන්ධයයි කියන කරුණු දෙක පැහැදිලිව තේරුම් ගන්නට නොහැකිකම නිසා ඇතිවෙන මුලාවක්. දොර සංස්කාරවල ස්වરૂපයේ සිටිවිලි ඇතිවීම පමණයි ඒ සිටිවිලි නිසා ජනිත වෙන වේදනාව තවත් ධර්මයක්. මේ වේදනාව අල්ලන එක තවත් ධර්මයක්. එතකොට සිතවිලි තිබෙනවා ඒ නිසා ඒ සිතවිලි තුළින්ම සංඥා වේදනා ජනිත කර දෙනවා ඒ සංඥා වේදනා තුළින්ම ඒකට ආශා කරන තව සංස්කාර ජනිත වෙනවා එතන පුදුම ආකාරයෙන් සිටේ ක්‍රියාදාමය සිදුවන්නේ සංස්කාර පහළුණා වේදනා සංඥා සංකාර ඒ කියන්නේ ඒවට සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ඒ සංස්කාර නිසා ඒවට ඇලෙන ගැටෙන ආදී වෙනස් සංස්කාර පහළ වෙනවා සංස්කාර ස්කන්ධය තුලම සංස්කාර ස්කන්ධය ක්‍රියාත්මක වන්න පටන් ගන්නවා මෙන්න මේක තේරුම් ගන්න බලන්න එතකොට තමයි මේ සංස්කාර ස්කන්ධයෙන් ලැබෙන ආස්වාදේ කොහොමද සිදුවන්නේ කියලා තේරෙන්නේ. ඒ තේරෙනකොට Tamanටම අවබෝධ වෙනවා. අනේ මෙතන මේ සිදුවන්නේ මොකද්ද? නාම ධර්ම ඇති ඇති නැති නැති වෙන ඔච්චර. මේකට මුලා වුණා මේ සිතුවිලි මම සිතනවා කියලා. මේකට මුලා වුණා මේ සිතුවිලි අගේවත් සාරවත් දේවල් කියලා. මේකට මුලා වුණා මේ සිතුවිලි පිළින් ආස්වාදයක් ලබා දුන්නාය කියලා. ඒ ආස්වාදයට ඇලුම් කළා. ඉතින් ඒක නිසා සංස්කාර ස්කන්ධේ ආස්වාදයේ හරියට තේරුම් ගන්නකොට Tamanට තේරෙන්නට ඕනේ මේ ආස්වාදයේ නිසාම දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙලා සංසාරයට තමා ඇද වැටුණයි කියන්නේ. ජාති ජරා ව්‍යාධි ආදී ප්‍රපාත වලට වැටුනේ ඒ නිසා. ඉතින් අවිජ්ජා තිබෙන තාක්කල් සංස්කාර ගැලීම ස්වභාවික දෙයක්. අවිද්‍යාව නිරුද්ධ වන තාක් නිරුද්ධ වුණාට පස්සේ සංස්කාර ගැලීම નિરાයාසයෙන්ම සිදුවන්නේ. ඒ තාක්කල් සංස්කාර ස්කන්ධය ආස්වාද කරනවා. සංස්කාර තුළින් කිසිම ආස්වාදයක් ගෙන දෙන්නේ නැහැ. තමාගේ සිතේ තියෙන වැරදි ස්වરૂපේ නිසා ආස්වාද ගෙන දෙන්නේ. අපේ ඊයේ ඊටාත්ම රසවත් විදිහට පෙරුවන් නැමදීම් මැනි ගාථා කියන දෙයක් ගැන අපි ඉස්සර හරිය අගය කරපු දෙයක් ගැන සිහිපත් කරා. ඉස්සර ලොකෝ ආස්වාදයක් මේ කියන්නේ මේ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබන්ධය කියන්නේ කාම වශයෙන් නෙවෙයි නමුත් නිර්ාමේශ වශයෙන් වෙන ආස්වාද ඒ ආකාරයෙන් මේ සිහිපත් කරා. අර ඒ බසිපත් කරනකොට කිසිම සතුටක් මොකක්වත් නැහැ. දැන් දවස් දෙක තුනකට උඩදී අපි ගියා මේ කළුතර බෝධිය ගාවට. ඒ චෛත්‍යයේ මහසේ උඩ තියෙන දකින්නකොට මට පුදුම සතුටක් ආස්වාදයක් ඒ කාලේ ලැබෙනවා. ඈතින් දකින්නකොටම හදවත සතුටින් පිරී, නිර්වාමිෂ සතුටින් පිරී ඉතුරු යනවා කීකා. පැවිදුණාට පස්සේ මුල් දවස්වල එහෙම ඒ බෝධිය ගාවට ගියත් ලොකු ඊයේ පෙරේදා මේ දකින්නකොට කිසිම හැඟීමක්වත් දෙන්නේ නැහැ. මොන්නම බලෙන් සතුටක් ඇති කරගන්න හැදුවා. බලෙන් ඇති කරගන්නත් හැදුවක් නැහැ. මේකෙන් මම අදහස් කළේ මේ සංස්කාර ස්කන්ධය තුළ තියෙන ආස්වාදය සංස්කාර තුලින්ම නෙවෙයි ජනිත කර දෙන්නේ. තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාව තුල. නමුත් ලෝකයට ඒක තේරුම් ගන්නට බෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ සංස්කාර ස්කන්ධයේ ආස්වාදයේ දකින්න දෙයි කියලා ප්‍රකාශ කරා. ඔය දකින්නට කියන්නේ මොකක්ද? ඒ ආස්වාදයේ යථා තත්ත්වයේ යථා පරිදි දකින්න කියන එක. නැත්තම් මේවා තුළින් මේ සුඛයක් සොම්නස්සයක් ලැබෙනවා කියන කාරණාව මේ පාසල් යන පොඩි දරුවෙකුට කිව්වත් තේරෙන එකක්. ඒක නෙවෙයි මෙතන මේ ආස්වාදයේ දකින්නවා කියන එකෙන් අදහස් කරන්නේ. මේ සෑම ස්කන්ධයක් පිළිබඳව මේ ගැඹුරු කාරණාවයි තේරුම් තේරුම් ගත යුතු වන්නේ. එතකොට සංස්කාර යাদীනේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ විපරිණාම ස්වરૂපයටපත් වෙන එක. මේදී මේ දුක්ඛ කියන වචනයට විශේෂ අවධානය යොමු කරන්නට ඕන. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන කාරණාව එහිදී පැහැදිලිවම අවබෝධ විය යුතුයි. මේ සංස්කාර සිත තුළින් ගැලීම නිසාම නැවත නැවත ඉපදෙනවා. නැවත නැවත ඉපදෙනවා කියන්නේ ඒ මේ තස්ස දුක්ඛස්කන්ධස්ස සමුදයෝ හෝති කියලා බුදුහාමුදුර දැක්වූ පරිදි මේ මහා දුක්ඛස්කන්ධයේ ප්‍රභවයේ ඇතිවීම පටන් ගැනීම. යම් කිසි જાතියක පහළ වීමක් තියෙනවා නම් දුකේ පහළ වීම එතන ආරම්භ වුණා. මේ විදිහට සංසාර දුකටපත් කලේ මේ සංස්කාර තුලින්. වෙනසා විසංඛාරගතං චිත්තං සංස්කාර විරහිත භාවයටපත් වීමෙන් නිවනට හිතපත් වන්නේ සංස්කාරයන්ගේ තියෙන දුක්ඛ ස්වરૂපය පැහැදිලිව තේරුම් ගන්නට ඕන. සංස්කාර කෙරෙහි ඇතිවන නිස්සරණ චන්දරාගේ සම්පූර්ණයෙන් අයින්. මේකත් රහත් වන තෙක්ම දිව යන මනසේ ස්වરૂපයක්. ඒ කියන්නේ සංස්කාර ආස්වාද කරන එක. ඒක නිසානේ කුසල් පව ආස්වාද කරන මේ ආදම් පාදාන කරගෙන කටයුතු කරන රහත් වෙච්ච කෙනෙක් කුසල් කරන්නේ නැහැ. ඒ කියන්නේ වෙනේ සංස්කාරයක් පවා කුසල සංස්කාර පවා කිසිම ආකාරයෙන් අල්ලන්නේ කුසල කරන්නේ නැහැ අකුසල කරන්නේ නැහැ කියන්නේ මිනිස්. එතකොට මේ සංස්කාරයන්ගේ නිස්සාරණය ලැබීමට නම් සංස්කාරයන්ගේ යථා ස්වરૂපය නිසි පරිදි Tamanටම අවබෝධ වී යා යුතුයි. ඒ අවබෝධ වී ගියාට පසුව භාවනාවෙන් ඉහළ අත්දැකීම් ලබන විට નિરાයාසී සංස්කාර කෙරෙහි තියෙන උපාදානයේ ගිලිහි යනවා. මේ එක එක උපාදානයක් ගිලිහී යාම සඳහා නැත්නම් නිරුද්ධ කිරීම සඳහා වෙන්නෙන් වශයෙන් කළ යුතු භාවනාවල් නැහැ. පංචස්කන්ධයේ මරමුණු ක්‍රමෙන් පංචස්කන්ධයේම ඇතිවීම නැතිවීම දැක දැක භාවනා කිරීම පමණයි කළ යුතුවන්නේ. ඉතින් ඊළ ඊළ මාර්ගපම් ලැබලා රහත් භාවයේ ලැබෙනකොට තමයි මේවා කෙරේ තියෙන උපාදානයේ සම්පූර්ණ නිරුද්ධ වී යන්නේ. විඥානස්කන්ධයේ ආස්වාදයක් ආදීනවයන් නිස්සන්නයක් ගැන බුදුහාමුදුරු පෙන්눔 කළා. විඥානයේ තුලින් ආස්වාදයක් ලැබෙනවා කිව්වට චක්කසෝත ගහන ජීවා කාය මනෝ කියන මේ විඥාන වලින් කිසිම ආකාරයෙන් ආස්වාදයක් ලැබෙන්නේ ඒකේ හුදු දැනීම මාත්‍රයක් පමණයි. ඇහැට රූපයක් දැක්කා දැනීම මාත්‍රයක් විතරයි ඇතුනේ. ඒකයි. විඥානනය කිරීම පමණයි විඥානය සිදු කරන්නේ. කිසිම ආකාරයෙන් ආස්වාදයක් ගෙන දීමට හැකියාවක් විඥාණයට නැහැ. මේ විඥාණයෙන් අර යම්කිසි අරමුණක් හඳුනා දැනීමක් බවට පරිවර්තනය වුණාට පස්සේ විඥාණය සංසාය දැනීම ඇතිවන්නේ විඥාණයටමයි දැනීම කියන්නේ යම්කිසි අරමුණක් පිළිබඳ ඒ දැනීම පහළ වුණාට පස්සේ ඒ පිළිබඳ සංඥා වේදනා ඇතිලා ඒ වාසාද කිරීම ඒකට නිසා පසුව ඇතිවන ක්‍රියාදාමය. නමුත් මේ පසුව ඇතිවන ක්‍රියාදාමයේ ඉතා ශනික වශයෙන් සිදුවන බැවින් සාමාන්‍ය ලෝක සත් ජනතාවට ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ විඥාණයෙන් පසුවයි මේ කියන ධර්මතාවයන් ක්‍රියාත්මක වන්නේ කියලා. එකටම වාගේ උපදිනවා, එකටම වාගේ පවතිනවා, එකටම වාගේ නිරුදේ. මේ தත්ත්වය දකින්නට බැරි නිසා විඥාණය තුලින් ආස්වාදයක් තියෙනවා, විඥාණය තුලින් ආස්වාදයක් ගෙන දෙනවා කියලා රැවටෙනවා. ඒ රැවටීම පින්නීම සඳහා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරන්නේ විඥානයේ ආස්වාදය දකින්නට. ඒක නැත්තම් විඥානයේ තුල කිසිම ආස්වාදයක් තිබෙන නිසා නෙවෙයි බුදුහාමුදුරුවෝ ඒ කරුණ පෙන්වුම් කරන්නේ. ඒ තුලින් සිදුවන මුලාව දැකීමටයි විඥානයේ ආස්වාදය දකින්නට කියලා ප්‍රකාශ කරන්නේ. ඒ නිසා විඥානයේ තියෙන මේ මුලාව තේරුම් ගන්න විඥානයේ ආස්වාදය නිසා විඥානය ආස්වාද කරනවා කියන එකේ තියෙන මුලාව. විඥානයේ ආදීරේ තමයි අනිච්ච දුක්ඛ විපරිණාම ස්වરૂපය ගැන කියන්නටම දෙයක් නෑ විඥානයේ පැවැත්මම තමයි දුකේ පැවැත්ම කියන්නේ අපි හිතමු අපි ඔක්කොම මෙතන සී නැති කළා කියලා මාස 6කට අවුරුද්දකට අවුරුදු 10කට විතර දෙක දිගට මැරෙන්නෙත් නැතුව ඉන්නවා. මේ සී නැතිලා ඉන්න කාල පරිච්ඡේදය තුළ කිසිම දුකක් අපිට නැහැ. විඥානයේ පැවැත්ම පවතින තාක්කල් දුක එතනයි. දැන් ওই සිහි නැති කරන ඔපරේෂන් කරන වාගේ දේවල් වලට ගියාට පස්සේ ඒ සිහි නැති කරලා තියෙන කාලය තුළ කිසිම දුකක් නැහැ. විඥාණය తాවකාලික වශයෙන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකපත් කරලා. එතකොට මේ විඥානයේ ක්‍රියා පැවැත්මම ඒකාන්ත වශයෙන් දුක. දුක් මිදින්නේ විඥානයේ පැවැත්ම පවතින නිසා. මේ පංචස්කන්ධය තුලින් දුකක් ගෙන දීමට පුළුවන් හැකියකම තිබෙන නිසා තමයි අපිට මේ දුක් ලැබෙන්නේ. අපි දව මහා යකඩයකට අපි හයියෙන් මිටියකින් ගැහුවට යකඩෙට කිසිම දුකක් දැනෙන්නේ නැහැ. මොකද ඒක දුකක් ලබා දෙන ශක්තියක් යකඩෙට නැහැ. අපි හිතමු අපේ ඇඟේ මේ පොත්තක් කැපුවට අපිට දුකක් ලැබෙන්නේ නැහැ. ඉෂකෙස් ටිකක් කැපුවට අපිට දුකක් ලැබෙන්නේ නැහැ. වෙන තැනක් කැපුවොත් එහෙම විශාල දුකක් ලැබෙනවා. මොකද අර නියපොත්තේ අග අග කොටස අපි මේ කියන්නේ. කෙස්වල දුකක් ලබා දීමේ ශක්තියක් නැති නිසා ඒවා දුක් ලබා දෙන්නේ. නමුත් දුක් ලබා දෙන ශක්තියක් තියෙන මේ පංචස්කන්ධ ලෝකයේ තුලින් දුක් ලබා දෙන. වරද තියෙන්නේ එතකොට දුක් ලබා දෙන කරුණවල නෙවෙයි. දුක් ලබා දීමට සුදුසුන ආකාරයෙන් පිහිටලා ඇති මේ පංචස්කන්ධය. ඒක තේරුම් ගන්න. එතකොට විඥානයේ නිස්සාරණය කියන්නේ චන්දරාගයේ විඥානය කෙරෙහි පවතිනව චන්දරාගයේ සම්පූර්ණ නැති කිරීම. විඥාන නිරෝධයකට සිතපත් කර ගැනීම සඳහා මේක අත්‍යවශ්‍ය වෙනවා. මේ විඥාන නිරෝධය කියන්නේ රහත් වූ කෙනෙක් පින්වම් පාන අවස්ථාවේ තත්ත්වය. ඒ මිහා විඥානයේ සම්පූර්ණ වශයෙන් නිරුද්ධ කරන්නට කාටවත්ම බැහැ. එතකොට රහත් වෙලා පින්වම් පාන උඩ කෑවට පස්සේ කිසිම විඥානයක් ඊට පස්ව නැහැ මොනම නාමයක්වත් මොනම රූපයක්වත් නැහැ. නාම රූප ධර්මයන්ගේ පංචස්කන්ධ ධර්මයන්ගේ නොපැවැත්ම තියෙන නිසා පැවැත්මක් නැති නිසා දුකක් පිළිටන්නට තැනක් නැහැ. ඒක නිසා එතන දුකේ කෙලවර කියන්නේ. පවත්තන් දුක්ඛං අපවත්තං සුඛංති සම්තිපදේනානං කියලා ඥානයක් තියෙනවා. පවතින එක පංචස්කන්ධ ධර්මයන් පවතින එක දුක. මේ පංචස්කන්ධ ධර්මයන් නැත්තටම නැතිලා කවදාවත් නූපින්න ආකාරයෙන්ම නැත්තටම නැතිලා නිරුද්ධ වීමේ යාමක් තියෙනවනම් ඒකයි සැපය කියලා සම්තිපදේනානං මේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව පිළිබඳව පහළවන්නා වූ නුවණක් තියෙනවා. මේක පහළවන්නේ රහත් වූ කෙනෙකුට පමණයි පහළ වූ කෙනෙකුට පහළවන්නට කිසිම ඉඩක් නැහැ. එතකොට මේ ඥානයේ දකින්න කෙනාට මේ විඥානයේ නිස්සරණය පැහැදිලිවම දකින්න පුළුවන්. මේ ලෝකයේ පමණක් නෙවෙයි මේ ලෝකේ කුයි මේ විශ්වයේ කොතන මේ විඥානස්කන්ධය පැවතුණත් ඒක මුලාවටපත් කරන ස්වરૂපයක් කියලා දකින්නේ ඒ ඇසකින්. කියන්නේ ලෝකෙ කොතන ගියත් ප්‍රතිසන්දි විඥානයේ සහිත විඥාන ස්කන්ධයේ දිගින් දිගට පවත්වාගෙන යෑම තිබෙනවා පැවතීගෙන යෑම තියෙනවා ඒ ඒකට අනුකූල වන ආකාරයෙන් ප්‍රතිසන්දි විඥානයට අනුකූල වන ආකාරයෙන් රූපස්කන්ධ සහිත ලෝකවල රූපස්කන්ධයක් ජනිත කර දෙනවා ඒ රූපේ මමයේ මගේ ආත්මය කියලා උපාදාන කරගෙන මෝඩකමින් මුළු විශ්වෙම රැවටිලා මුලාවට පත් වෙලා තියෙනවා අවිජ්ජාවෙන් බැසිලා. අවිජ්ජාය නිව්තෝ ලෝකෝ අවිජ්ජාවෙන් ලෝක සත්‍යය බැසිලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය නිසා හරියටම විඥානයේ නිවැරදි ආකාරයෙන් අවබෝධ වෙනකොට තමන්ට මුළු විශ්වයේ කොතනකවත් විඥානයේ පැවැත්ම කිසිසේත්ම නොපැවතිය යුතුයි මේ විඥානයේ නිරුද්ධ වීමක් තියෙනවනම් ඒකමයි සැනසීම ඒකමයි සතුට ඒකමයි දුකේ කෙලවර කියන අවබෝධය ඇති කෙනෙකුට තමයි විඥානේ නිරුද්ධ කරලා මේ සංසාර ගමන සම්පූර්ණයෙන් කෙටි කරගන්නට පුළුවන් නැති කරන්නට පුළුවන් මේ කෙටි කරනවානේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්නට පුළුවන් එදාට තමයි විඥාන නිරෝධය තියෙන්නේ ඒක ඒ විඥාන නිරෝධය ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ විඥානයේ කෙරෙහි තියෙන චන්දරාගේ සම්පූර්ණයෙන් අයින් කරපු කෙනෙකුට මේ චන්දරාගය නිසා තමයි මේ විඥානයේ මමය මගේය කියලා හිතන්නේ විඥානයට ආශා කරන්නේ විඥානයේ නිසා පහළවන සියලුම නාම ධර්ම වලට ආශා කරන්නේ විඥානේසා යන්තා නාම ධර්ම පහළ වෙනවා සංඥා හරි සංකාර හරි වේදනා හරි ඒ වේදනාව කෙරෙහි ඇලීම බැඳීම ආශාව උපාදාන ආදී දේවල් හරි මොනවා හරි නාම ධර්ම ඊ නාමයන් නිසා යම්කිසි රූප කොටසක් පහළ වෙනවා නම් චිත්තජ රූප හේතුලින් පහළවන රූපස්කන්ධයන් ආස්වාද කරන්නේ ඒවට ඇලෙන්නේ බැඳෙන්නේ මේකේ තියෙන යථා තත්ත්වයේ තේරුම් ගන්නට නැති නිසා මෙන්න මේ தත්ත්වය හරියට තේරෙනවා නම් විඥානයේ කෙරේ පවත්නා වූ ඒ ඡන්දේ ඊරාගේ සම්පූර්ණයෙන්ම නැති කරන්නට පුළුවන් ඒ නැති කිරීම නැති කරනවා නේ නැති වී යනවා සම්පූර්ණයෙන්ම අස්මිමානී නිරුද්ධ කරන අවස්ථාව. මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් තමයි මේ පංචස්කන්ධයේම නිස්සරණය ලබන්නට පුළුවන් වන්නේ. ඒකට අපි මේ දක්වා කිව්වේ මේක එක ස්කන්ධයක් කැලේ පහළවන්නා වූ ආස්වාදේ ආදීන වේසා නිස්සරණය කියන කරුණු තුනයි. මේ සෑම ස්කන්ධයක් තුළින්ම ආස්වාදයක් ලැබෙනවා නම් නැත්නම් සුඛයක් සොම්නසක් යම් කිසි ඉමිහිරි ස්වરૂපයක් ගෙන දෙනවා නම් ඒකයි ඒ ඒ ස්කන්ධවල තියෙන ආස්වාදය කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා තිබෙන්නේ. ඉතින් මේ වාගේ තියෙන නියම தත්ත්වය මොකක්ද කියලා ප්‍රායෝගික ඇසින් දැකිය හැකි ආකාරයන්ගෙන් ඉතා සුළුම කුසල කොටසක් පමණක් මේ ඇයටත් පෙන්눔 කරේ. එතකොට ඒ එක එක ස්කන්ධයන් ආගේ ආදීන වශයෙන් දක්වන්නේ මේ සෑම ස්කන්ධයක්ම අනිත්‍යයි දුකයි විපරිණාමයි කියන කර්ම තුන. අනිත්‍යයි දුකයි විපරිණාම. විපරිණාම කියන්නේ වෙනස් වෙනස් වෙනස් ස්වરૂප වලට පරිවර්තනය වෙලා යනවා. දිග්ගටම පවතින ස්ථාවර වූ දුව වශයෙන් පවත්නා වූ ධර්ම නිවීමේ පංචස්කන්ධ ධර්මයක්. එතකොට ඒ වාගෙන් පහළවන්නා වූ දුක තේරුම් ගන්නට ඕන වර්තමානික වශයෙන් පහළවන දුක මේ පැවැත්ම නිසා අනාගතයේදී පහළවන දුක. අනාගතයේදී කියන්නේ මේ භවයේදී පමණක් නෙවෙයි මතු යම් භවයක ඉපදෙනවා නම් ඒ බහුල පවා තියෙන දුක තේරුම් ගන්නට ඕන මේවාට ඇලීම බැඳීම නිසා අතීතයේ පහළ වුණු දුක තේරුම් ගන්නට ඕන මේ බැඳීම මේ ඇලීම නිසා දුක්ඛ සමුදය සත්‍ය ඉස්සරත් මෙහෙම ක්‍රියාත්මක වුණා දැනුත් ක්‍රියාත්මක වෙනවා මතුවට ක්‍රියාත්මක වෙනවා කියන කම තේරුම් ගන්නවා මේ එක එක ස්කන්ධයන්ගේ මිශ්‍රණය ලැබීමට නම් මේවාගේ තියෙන නියම தත්ත්වය නියම ආකාරයෙන්ම දත යුතුයි. ඒ පිළිබඳ කරුණු මෙවැනි ධර්ම දේශනාවක් අහලා නැත්නම් පොත්පත් ආදී කියවලා දන්න සම්බ සාකච්ඡා ආදී කරලා ඇති කරගෙන තමාගේම අවබෝධයක් බවට ඒ ධර්ම ඥානෙපත් කරගෙන විදර්ශනා භාවනා කිරීම තුළින් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ Nirodhe අත්දකින්නට ඕන. ඒ අත්දැක්කාට පසුව තමයි රහත් වෙලා ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ සම්පූර්ණ නිරුද්ධ වීම දැකලා අස්මිමානිය නිරුද්ධ කිරීමෙන් තමයි පංචස්කන්ධය කෙරීම පවත්නා වූ ඡන්දය රාගය නැත්නම් උපාදානය කියන කොටස සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ එතකොට අනුපාදා කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් උපාදාන විරහිත තත්ත්වයටපත් වෙනවා මෙන්න මේ தත්ත්වයට පත් කර ගැනීම සඳහා මේ ඇයට මේ ධර්මයේ ශ්‍රීමේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ආශිර්වාදනය කරමිනුයි මෙම දේශනාව දැන් නිම කරන්නේ දෙවියන් අපි පින් දෙමු ආකාශත්හාන් කියන පාඩේ කියමු ආකාශත්හාදි බුම්මත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන්තු ශාසනං ආකාශත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන්තු දේශනං ආකාශත්හාදි බුම්මත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනා කරන්නද ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වාන්නෝතු සම්බ දුක්ඛා පමුච්චතු මේ සෑම දිනාටම නිවන සත්‍යීමතුම වාසනාව ශක්තිය දා වේවා අභිවාද සීලිස නිච්ඡං වද්දා පිටායනෝ චක්කාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන් නොසුඛම් බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවිත අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු තුපත් වේවා නිවසල දේවා